අවසරයි ස්වාමීන් වහන්සේ. ආදරණීය. පෙරවන් සර්ණයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ මම සක්මන් භාවනාව කිරීමේදී යටිපතුලට දැනෙන තද ගතිය, බව, ගුරුස් බව. හ්ම්. නියුක්තව සක්මන් කළා. සිතුවිලි ගිනම හුඟක්ම අඩුයි ස්වාමීන් වහන්සේ. දැන් සිතුවිලි ආවත් ඒක මට නිකන් දැනෙන්නෙත් නැහැ ඊට පස්සේ මතකත් නැහැ මොකක්ද ආවේ කියන එක අන්න එහෙම වගේ තමයි ආවත් එන්නේ ස්වාමීන් ඒක හරි ඇහැල්ලුවෙන් තමයි සිතුවිලි එන්නේ ලොකු ගොරෝසුට එන්නේ නැහැ එහෙමයි ඊට පස්සේ ස්වාමීන් සක්මන් භාවනාව කරලා සතිමත්ව පරයන්ක භාවනාවට වාඩි වුණා එහෙම හිත සැහැල්ලුවෙන් සැහැල්ලුවෙන් ඇති කයේ හිත හිත පල්ලෙහාට තෝවර පමණ හිතගෙන ගියා. හිතගෙන ගියා. එහෙම ගෙගෙවිලා ඉන්නකොට ඉදේම වගේ ශරීරයේ සැහැල්ලුවට හිත යනවා ස්වාමීන් වහන්සේ. සැහැල්ලුවෙම ඉන්නකොට වරින් වර ආස්වාද ප්‍රස්වාසයට හිත යමින් ශරීරයේ සැහැල්ලුවේ හිත පැවතුණා. ඊට පස්සේ ඒ ශරීරයේ අර ඉස්සෙල්ලා වගේම තමයි ස්වාමීන් වහන්සේ මූණ ඉදිරිපිට වගේ පෙදෙසකට හිත ඒකාග්‍ර වී තිබුණා. ආස්වාද ප්‍රසවාසය මුගක්ම දැනෙන්නෙම නැහැ. එන්නේ මුදාස්වාද ප්‍රසවාසය තිබෙනවා කියන්නේ අවබෝධය තියෙනවා එහෙම දැනෙන්නේ නැහැ. හිත විදි බොහොම අඩුයි ස්වාමීන් වහන්සේ. එහෙම ඊට පස්සේ ස්වාමීන් වහන්සේ ඉදිරියෙන් දා කරපු වැඩව ආපස්සට මතක් කළා. එදිනදා ජීවිතයේ ස්වාමීන් වහන්සේ කටයුතු ගැන සිහියෙන් සිටීමට උත්සාහ කරමි. උදේ අවදි වෙනකොටම ඉහිපැතිමින් ඉන්නවා කියන ප්‍රාර්ථනාවෙන් නැගිටින ඉරියව්වට කියන නැගිටිනවා ස්වාමීන් පස්සේ පොතවට අඩිය තියෙන විට වාජනය කල්නකොට ටැප් එකක් අරින විට දැනෙන සීතල වතුර එන විට දැනෙන ශබ්දයට සතිය පවත්නවා ස්වාමීන් වහන්සේ අතු ගන්නකොට ඒ පොඩි පොඩි දෙකයි ඒක අතු ගන්නකොට දැනෙන සද්දේට සතිය පවත්නවා. වාජන සෝදනකොට කරකැවෙනවා ඒකට සිත යනවා වතුර වැටෙනකොට ඇතිවන සීතලට ශබ්දයට වාජනේ ගන්න තියෙනකොට එහෙම ඒ වගේ කෑම කෑමේදී මොකක් අනනකොට සැපනකොට දැනෙන රස උණුසුමට සිය පවත්ත ස්වාමීන් වහන්සේ දැන් කෑම කිසීමේදී මට ටිකක් ඊය පවත්තන්න අපහසු හින්දා මම මේ සුමානේ කෑම හදනකොට ස්වාමීන් වහන්සේ පැය භාගයකට වරක් එලාම් එක තිබ්බා. මං හිතනවා ඒක එතකොට කෑම ස්වාමීන් වහන්සේ වෙනදට වෙදි කෑම කිසීමේදී අතින් මම ඒක කළා කියලා. ඒක සාර්ථකයි කියලා හිතුණා. ස්වාමීන් දැන් gediye පවත්වන එකත් මම හිතනවා මට චුට්ට චුට්ට හිත වැඩි වෙනවා කියලා අර ස්වාමීන් වහන්සේ කිව්වා වගේ දවසේ හුඟක් වෙන වෙන එක්ක සෝබ සිතුවිල්ලක් හරි සතුටු සිතුවිල්ල එහෙම වැඩි මොනවටවත් යන්නේ නැතු. ටික සැහැල්ලුවෙන් එහෙම ඉන්නකොට ගත කරනවා ආගේ කමට නේද ඒ කියන්නේ අපි නමුත් අම්මට උමනාකමක් තියෙනවා නම් මොනවා හරි කල්පනා කරන්න බැරි කමකුත් නැහනේ නේද? නැගීමට මට ඒවයි කල්පනා කරන්න ඕන දෙයක් තිබ්බා කියන්නකෝ. එහෙමයි. මතක් වුණා භාවනාව තුළදී අම්මා ඔය කියන විදිහට මේ ලක්ෂණ ටික. ආ. කියන්නම්. ඒ ස්වාමීන් වහන්සේ එහෙම දේවල් මතක් වුණත් මට ඒක එච්චර දිගින් දිගට ගෙනියන්න ඕනේ මේක මට මොකක් හරි එකක් කියලා ඉතින් ඒක අත්හරින්න හිතෙනවා ස්වාමීන් වහන්සේ. අනවශ්‍ය සිතුවිලි සමහරවල් ආපහු සමහරට ශෝක කරන දෙයක්. එහෙමයි. ඒක ඇත්තටම හොඳ අදහසක්. ඇත්තටම හොඳ හොඳ දෙයක් හැටියට මම සලකන්න කැමතියි. වගේම භාවනාව තුළ අර පරයන්කයට එන්න කලින් සක්මන කරලා එන එක බොහොම හොඳ දෙයක්. එතකොට සක්මන කරලා තියෙන ඒ පුරුද්ද පරයන්කයේදී පොඩ්ඩක් අර මෙනෙහි කරලා බලන එකත් හොඳයි. එහෙම දෙයක්ත් තියෙනවා. මම ඉස්සෙල්ලාම සක්මන් කරලා නැතුව කිව්වා පරයන්කයට ආවේ. එහෙම බලන එකත් හොඳයි. එහෙම නැත්නම් ඔබතුමිය බලන්න පරියන්කය තුළදී ඒ හිත තැම්පත් වෙච්ච ගතියක් තිබුණා නම් අර අපි හිතන්නකෝ දැන් පරියන්කයේදී අපිට ශරීරය ගැන හොඳට අදහසක් තිබුණා අර පාදත් එක්ක ඉන්න පුළුවන්කමක් තිබුණා ඒත් එක්කම පරියන්ක සක්මණේදී පුළුවන්කම තිබ්බා පරියන්කයට ආවම ආවමත් ඒ වගේ අර ස්පර්ශ වෙන දේවල් දිහා බලන්න පුළුවන්ද දැනගන්න පුළුවන්ද පොඩ්ඩක් බලන්න ඕන එහෙම හොඳයි කියලා මම යෝජනා කරනවා ඕන නෙවෙයි හොඳයි කියලා එතකොටම අපි අර සක්මන් භාවනාව හා සමාන විදිහටම තමයි මේ හරියෙදිත් පරයන්කෙත් මුහුණ දීලා තියෙන්නේ. අන්න ඒ වගේ සංඥාවක් තියෙන හින්දා. එතකොට අපිට මේක අරන් යන්න පුළුවන් ඉක්මන වගේ දෙයක් වැඩි වෙන්න පුළුවන්. මොකද අපි ඉන්නේ එක අර සේම් පේජ් එක කියලා කියන්නේ අන්න ඒ වගේ අර එක එක මාතෘකාවක ඉන්නහම එහෙම වුණාම ඔය කියන ලක්ෂණ ටික මතුවෙන්නත් පුළුවනි. ඒ දේවල් එක්ක පුළුවන් තරම් ඉන්න බලන්න. ආස්වාසය හා ප්‍රාස්වාසය තේරෙනවා නම් ඒ තේරෙන ටිකත් එක්ක ශරීරය තුල ඒ තියෙන දේවල් තේරෙනවා නම් ඒ ඒ ස්වභාවයන්ත් එක්ක පුළුවන් තරම් අම්මේ මේකේ වැඩේ තියෙන්නේ අපිට ආස්වාසය සහ ප්‍රාස්වාසය ප්‍රකට වෙනවා නම් ඒකේ මුලමැද අග කියන තැන් තුනම ස්පර්ශ කරගන්න පුළුවන් තරම් පුළුවන් වෙන තරමටම හිත මටසිරුදු කරගන්න බලන්න. ඒක අපි අතරින් ගිලිහිලා යන්න පුළුවන්. හැබැයි මේක අර අර හිතාමතා කරන එකක් නොවෙන්නත් ඕන. නමුත් ඒ ඒ ස්වභාවිකව ගලාගෙන යන ආස්වාසිය දිග වෙන්නත් පුළුවන් කොට වෙන්නත් පුළුවන් ප්‍රශ්නයක් නෑ. ඒ හැම එකකටම තියෙනවා මුලැමැදාක කියලා තැන් තුනක්. අනේ ඒ ටික ස්පර්ශ කරගන්න පුළුවන් නම් හොඳකමක් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ශරීරය ප්‍රකට වුණා කියන්නකො. ඒකේ තේරුම තමයි ශරීරයේ මුළු මුළු සම්පූර්ණම මුළු ශරීරයේටම අපේ අවධානය ගෙනියන්න පුළුවන්ද කියලා ඒ තරමටම ඒක සාරණය කරගන්න බලන්න. ඒ තරමට මේක විකාශනය කරගන්න බලන්න. එතකොට අපි භාවනාව තුළ හොඳ ක්‍රියාවලියක් කරන ඇත්ත බවට පරිවර්තනය වෙවි. ඇත්තටම කියනවා නම් අපි භාවනාවේදී අර ආලෝක සංඥාව ඇති කරගන්නවා වගේ බොහොම ප්‍රබෝධමත් විදිහට මේක තුළ ඉන්න බවක් තියෙවි. ප්‍රමුදිත බව කියන එක ඇති වෙවි. ඒත් එක්ක ওই ඊළඟ ඊළඟ ලක්ෂණයන් ටික මොන මොන හරි ප්‍රකට වෙන්න ගනේවි. කොහොම නමුත් අර දේශනාවේ තියෙන ඒවා හෝ ඊළඟ ඊළඟ ඒවා මට වෙන්න ඕන හරි මොකක් හරි කියලා එහෙම අදහසකට නොයා ඔය වෙච්ච දෙයක් තියෙනවා නම් ඒක පතුරවා ගන්නට විකාශනය කරගන්න පුළුවන් ලක්ෂණයක් නම් ඒක ඒ තරම් වර්ධනය කරගන්න. ඊට පස්සේ ඊළඟට වෙන දේවල් ටික අම්මේ ඊළඟට අපිට අපි ගාවට මතුවෙන්න ගන්නේ. කොහොම නමුත් ඔය ඕනම තැනකට එනකොට ඕකට බාහිරින් අර අත ගහන අත පොවන ස්වභාවයන් ටික චුට්ට චුට්ට අල්ලන්න බලන්න. ඒ දේවල් වලින් අයින් වුණා නම් ඒ අයින් වෙච්ච හේතු මොනවද? මේ දේවල් වලට ලේසියෙන්ම ආව නම් ලේසියෙන් එන්න මොන වගේ කාරණාද භාවිතා වුනේ? අන්න ඒ වගේ කාරණා තුක බලන්න. ඉතින් ඊළඟට සාමාන්‍ය ජීවිතයේදී අර වගේ කරනවා කියන එක ඇත්තටම හොඳ දෙයක්. එතකොට අපි සිහියෙන් ඉඳුණාම මම සිහිය අපිට පාර පෙන්වනවා වගේ ලක්ෂණයකට එන්න පුළුවන්. මොකද හරියට ඊට කලින් අපි සිතුවිලි හිතලා ඒවා අර දුක ඇති වෙන ඒවා හරි මොනවා හරි ඒ කෙලෙස් ඇති වෙන ඒවා හරි ඕවට හිතලා අවසානයේදී දුක් ඇති කරගෙන අපරාධය ආයෙනම් මේ වගේ වුණාවත් හිතන්නේ නැහැ වැඩ කරන දේවල් කියලා හිතනවට වඩා සිතුවිලි එනකොටම අපිට අල්ල ගන්න පුළුවන් නම් මොකටද කියන අන්න ඒ එහෙම අදහසක් තියෙනවා නම් ඇත්තටම ඒකේ හොඳක් තියෙනවා. නමුත් ඒකේ අදහසක් නැහැ අපි කල්පනා කරන්න ඕන නම් හිතන්න ඕන නම් මොනවාරි දෙයක් ගැන ඒක නොහිතනවා කියන එකත් නෙවෙයි මේකේ තේරුම. අපිට නිදහස් මනසකින් විවෘත මනසකින් හිතන්න පුළුවන්කමකුත් තියෙනවා. ඉතින් ඒකෙින් පුහුණුව මෙහෙම කරගෙන යමු. භාවනාව තුළම කමඨහන් වාර්තාවේදී අපි අර සුළුවට වගේ හිතන කාරණා තියෙනවා නම් ඒ කියන්නේ හිතන්නකෝ සක්මන් කළා එතකොට හිත තැම්පත් වුණා අන්න ඒ වගේ ලක්ෂණ ටික තව පුළුවන් තරම් විස්තර සහිත කරගන්න බලන්න. තව පුළුවන් තරම් මතක් කරගන්න බලන්න. ඒක මට හෝ අපේ ගෲප් එකේදී කිව්වෙ නැති උනාට කමක් නැහැ. ඒ වුණාට ඔබතුමියගේ වார்த்தාවට හෝ ගන්න. එහෙම නැත්නම් ඒක භවනා වුණාට පස්සේ හොඳට මතක් කරගන්න. හරියටම කියනවා නම් භවනා කරපු විනාඩි 5ක් නම් උදාහරණයක් හැටියට ඒ විනාඩි 5 තුලදී කරපු දේවල් ටික චිත්තක්ෂණයේ ගානේ මතක නම් අන්න බොහොම හොඳ කමඨහන් වார்த்தාවක් හැටියට සලකන්න පුළුවන්. මොකද ඒකේ අස්සේ තියෙනවා අපි කරපු කීප දේවල් ටික ඔක්කොම ගැඹුරයි. හරි? ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ දෙතේරුම් කරපු විදිහට දැන් සක්මන් භාවනාව කළා පරයන්ක භාවනාවට වාඩි වුණාම දැන් අපි අර වාඩි වෙලා කුෂන් එකට ගෑවෙන තැන ඒ වගේ තැන් වලට හිතමු කරන්න කිව්වා. බලන්න මේ ඔව් අමට ගෝචර වෙන ලක්ෂණ ටිකක් ඒවි සක්මන්ට හා සම්බන්ධ වගේ මොන හරි ටිකක් මට කියන්නම බෑ මේකමයි කියලා. අන්න ඒ ගැටෙන ස්ථාන ටික කියන්නේ හිත හිත මතක් කරලා දේවි. මොකද එයා ඊට කලින් හිටියේ සක්මනේ හින්දා ඒ සක්මනට සාපේක්ෂ වෙච්ච ඊට සමාන වෙච්ච සිතුවිලි රටාවක හෝ ඊට සමාන වෙච්ච වේදනා සංඥා සංකාර විඥාන රටාවක මෙයා ඉඳීවි. ඒ වගේ මොනවා හරි දෙයක්. ඒක අපිට ප්‍රකට කරાવી පර්යන්කේ තුලදිත් අන්න ඒක පොඩ්ඩක් අල්ල ගන්න බලන්න. මොකද ඒක ලේසි පාරක් වෙන්න පුළුවන්. අර උද්දච්චය වගේ දෙයක් ඇති නොවි යන්න ඒක හේතු වෙන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. මේ ස්වාමීන් පාරයන්කට වාඩි වුණ ගමන්ම ඉස්සෙල්ලම එහෙම කරන්න උත්සාහ කරනවා නේද එහෙම එහෙමයි ඒ කියන්නේ අපි වෙනත්ම දෙයක් අලුත්ම දෙයක් දාන්න යන්නේ නැතුව මේක තුලින් ප්‍රකට වෙන්නේ මොනවද වගේ අන්න ඒක වගේ පොඩ්ඩක් බලන්න ඕනේ ඒ කියන්නේ දැන් අපි මේ ඉගෙන ගන්නේ ඇත්තටම කියනවා නම් අපක්ෂපාතීවම ඉන්න දැන් පක්ෂපාතීත්වයක් තියෙන්න පුළුවන් ශරීරයේ දිහා මම බලනවා කියන එකත් ඊට කලින් ඒක ඇත්තටම අපක්ෂපාතීත්වයක් වුණා ඊට කලින් නමුත් දැන් අපි බලමු ඒකෙන් පොඩ්ඩක් වගේ අයින් වෙන මොකක් හරි දෙයක් කරන්න පුළුවන් වේද කියලා. එහෙමයි ස්වාමීනි. හොඳ දැන් පැහැදිලි. හොඳයි. ඉරුවන් සර්ණයි ගොඩාක් තින්ති. සඳු සඳු. ඔබතුමාගේ මොකද්ද ප්‍රශ්නේ කිම් බලන්න? අවසර අවසර ස්වාමීන් වහන්සේ මම මේ දිගටම මම භාවනා කරා නමුත් අද ඒක මම ටිකක් විස්තර සහිතව ලිව්වා ඒක මම ඉදිරිපත් කරන්නම් මේ අද දැන් භාවනාවට වාඩි භාවනා කරන්න ඉස්සර හිත බොහොම මේ කලබල ගතියයි මොකද ඊයේ අපිට තදට වැහැලා මේ අපේ වැස්සට වහලෙට මිලා අරව මෙයා නිකන් බලනකොට මට උදේ භාවනාවේදී හිතුණා දැන් හිත ටිකක් කලබලයි කියලා. හැබැයි ඒකට දැන් මම බලාපොරොත්තු වුණාට වැඩිය හිත කලබල අස්සේ දිව්වේ නෑ මේ හොඳට සංසුන්ව තිබුණා වගේ එහෙමයි. මට තේරුණා. ඒ කියන්නේ ඒකත් භාවනාවේ දියුණුවක් විදිහට තමයි මම දැක්කේ. ඉතින් දැන් මම පැය භාගයක් පමණ සක්මන් භාවනාව කරලා පරියන්කයට වාඩි වුණා. එහෙමයි. එතකොට සක්මන් භාවනාවේදී මම එකක් අර try කරා මං හිතන්නේ මේක මීට ඉස්සර කෙනෙක් කවුරු හරි කිව්වා අර S2 සාමාන්‍යයෙන් භාගයට පියාගෙන වගේ සක්මන් කරලා අපි අවවා අවධානය යොමු කරන්න ඕනේ. එතකොට හිත දුවන පිටට දුවන්නේ සක්මනට ඒ ඉක්මනින් එනවා වගේ ගතියක් තිබුණා. මම ඒක මේ උත්සාහ කරනකොට ඒක සාර්ථකයි වගේ දැනුණා. ඊට පස්සේ හොඳට පාදවල ස්පර්ශ වැටුණා. තද බව, සීනිදු බව, සීතල බව විශේෂයෙන් ඒ වගේ සක්මනේදී වැටෙලා හිත සමාධිගත වුණා. ඊට පස්සේ පරියංකයට ගිහිල්ලා වාඩි වෙලා පරියන්ක භාවනාවේදී ආනාපානයේ දේශ බලාගෙන ඉන්නකොට සිතුවිලි එහෙම ආවට ඉක්මනින්ම සමාධිගත වුණු තත්ත්වයක් තේරුණා. එතකොට මම අර ගිය සතියේ ඔබ වහන්සේට මීට පෙරත් කිව්වාගේ දැන් මම ආනාපානයේම සියුම් බව දකින්න සහ එතනින් ඔබ වහන්සේට දේශනාවල සඳහන් කරා වගේ එතනින් ශරීරයේ වෙන තැන්වල ඇති වෙන වේදනා ඒවා ප්‍රකටව දකින්න පුළුවන්ද කියන එකට පොඩි උත්සාහයක් ගත්තා. නමුත් මේ ඊට වඩා හිත නිරන්තරයෙන්ම ස්වභාවයෙන්ම අර වෙන වෙන ශබ්දවලට යනවා. හිත නිදැල්ලේ යන බව මම අවදියෙන් වගේ බලාගෙන ඉන්නවා. දැන් ශරීරයේ ඇතුළට එන ස්වභාවයක් නැහැ. නිකන් අවදියෙන් එහෙමයි. එක එක තම් වෙලා විදමින් වගේ ඉන්නවා. හැබැයි මම අවදියෙන් ඒව බලාගෙන සංසුන්ව ඉන්නවා වගේ තේරුණා මට. එහෙමයි. ඉතින් මම උපදේශක් විදිහට බලාපොරොත්තු වෙන්නේ මට මේ ඉස්සරහ කමටහන් මේ සුද්ධ කරන අනිත් මහා නෝන මහතුරුන්ගේ කේදී මං හිතන්නේ මට උත්තරේ ලැබුණ සාමාන්‍ය වශයෙන් එතකොට මම ශාරීරියේ දේශ උනන්දු ඒකටම අවධානය කළ යුතු නැහැ කියන එක තමයි මට දැන් අවබෝධ වුනේ. දැන් මාක ඒක නිවැරදි කිරීමක් කරගන්න ඕනේ ඔබ වහන්සේගේ උපදේශක් බලාපොරොත්තු වෙනවා. මොකද්ද කළ යුත්තේ කියලා ඉදිරියට. ඔව් ඇත්ත ඔබතුමා කියන එක අර අපේ කමඨාන හැටියට අපි හිතන එකක් තියෙනවානේ තාත්තේ. ආනාපානයම වගේ ඕනම වගේ කියලා. නමුත් මේ වෙනකොට ඔබතුමාටම තේරෙනවා ඇති කමඨාන් වර්තාවට පිසිද්ද වෙන. ඇත්තම කියනවා නේ. මගේ හිතට පුළුවන්කම තියෙන්නේ බාහිරත් එක්ක ඉන්න. නමුත් මගේ බලාපොරොත්තුව තියෙනවා, ඒ කියන්නේ මේ හිතට පුළුවන්කම තියෙන්නේ බාහිරත් එක්ක ඉන්න. ඒ ඒ ටික අල්ලන්න පුළුවන් තරමේ tempatකමක් තියෙනවා. හැබැයි අර බලපෑමක් වගේ තියෙනවා ඒ උනාට ආනාපානෙට එන්න ඕන කියලා. මම මෙහෙම යෝජනාවක් කරන්න ආනාපානෙට එන යෝජනාව අයින් කරලා අපි ඒක තියාගමු ශරීරයට එනවා කියන එක. හිතන්නකෝ ආනාපානෙ පැත්තක තියමු. කියලා දාතේ අපි හිත දුවනවා නම් ඒ සද්ද බද ඇහෙනවා නම් ඒක ඒක අපේ එක කමටහනක් හොඳද ඒක අපේ එක කමටහනක් කරගෙන අනිත් එක කරගන්න බලමු ශරීරයේ මේ මොනවා හරි දැනෙන එකක් උදාහරණයක් විදිහට ෆෑන් එකක් වැඩ කරනවා නම් ඒකේ දැනෙන හුළඟ ඒකේ වදින හුළඟ අපේ ඇඟට දැනුණා කියන්නකො හෝ දාඩිය කරන එක දැනුණා කියන්නකො පාඩි වෙලා ඉන්න ඉරියව්ව දැනුණා කියන්නකො අන්න ඒකට ගන්න බලමු එතකොට අපි අර මේකේ ගොඩක්ම සිවුම් එකකටම යනවට වඩා හිතට අල්ලන්න ලේසි දෙයකට දැන් අපි කිට්ටු කරලා දීලා තියෙනවා වගේ එකක් එන්න පුළුවන්. අන් එහෙම වුණාම එයා ඉගෙන ගන්න ගණීවි ඔය ඔය ඔය කියන කමඨහන් දෙක. නිකන් ගත්තොත් උදාහරණයක් ඇටිට ඒ කියන කාරණා දෙකෙන් ලේසි දෙයක් තියෙනවා. ගොඩක්ම වෙලාවට නිදහසේ සාමකාමීත්වයෙන් ඉන්න පුළුවන් වෙන එකක් කියලා. අන්න එතනට එයා හිමීටම ස්වභාවිකවම කිට්ටු වෙන්න ගන්නේ. අපි බලමු හිත ඒක ඒක හැටියට මොකක් තෝරා ගනීවිද කියලා අනාගතේ. එහෙමයි. එහෙමයි. ඒ වෙනකොට කොහොමත් අපි මේ පුරුදු කරන්නේ තාත්තේ අර පරිමුඛන් සතිය පොට්ටපෙත්තා කියන ඒ කතාව තමයි. එහෙම වුණාම කොහොමටත් අපිට අර පරණ අපි කරගෙන තියෙන භවනා අධ්‍යක්ීම් මෙහෙම එකට එකතු වෙලා උදව් කරන්න පටන් ගන්න අවස්ථාවක් ඉන්න පුළුවන්. ඒකට තාම දැන් සමහරක් වෙලාවට මූලිකව අපි අර අර භාවනාවේ යම් යම් කාරණා යම් විදිහට කරලා තිබ්බ වුණාට මූලිකව තියෙන දේවල් ටික හරියට සකස් කරගෙන නැත්නම් ඒ ඒ ඒ gadol කැට ටික පොඩ්ඩක් හදා ගන්නවා වගේ අන් එහෙම එකක් වෙන්නත් පුළුවන් මේක. ඒකින්ද අතරින් නැතුව හිමීටම අපි කරගෙන යනවා. එතකොට කොහොමත් ඕක තුල යහපත් ප්‍රතිඵල ළඟා කරගන්න පුළුවන් වේවි කියලා මම බලාපොරොත්තු වෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් අර මම කිව්වේ දැන් මම සාමාන්‍ය දැන් එදිනදා ජීවිතයේ මම හිතන්නේ අපි හැමෝටම මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් අපිට හිතෙනවා අපි භාවනා කරන්න බෑ හිත දුවනවා මේ ප්‍රශ්න කියනවා කියලා. නමුත් ඒක මැදේ හරි අපි භාවනාවට වාඩි වුණොත් හිත දෙස බලමින් යම්කිසි භාවනාවේ දියුණුවක් විදිහට කොහොම හරි අමාරුවෙන් හරි භාවනා කරන්න පුළුවන්කමක් ලැබෙනවා කියලා මට හිතුණා. මම ඒක ගැනත් ඔබ වහන්සේගේ අදහස දැනගන්න කැමතියි. ඇත්ත. එහෙමයි. ඇත්ත තමයි ඒක. ඔව්. දැන් හිතන්න දැන් සාමාන්‍ය ජීවිතය තුළ අපේ හිත ගොඩක්ම දුවලා අර හිමේ වෙලා තියෙනවා නම් හිත පැහැදිලිවටම කැමැත්තක් තියෙනවා ඒ තරමේ දුවන එක යම් තරම් දුරට හරි තැම්පත් කරගන්න. ඉතින් ඇත්තම කියනවා නම් ඒක වජන්ජාහම්දුරුත් කියන්නේ දුක වැඩි නම් භාවනාව හොඳට සිද්ධ වෙනවා කියලා. ඉතින් ඒක ඇත්ත කතාවක් තමයි. ඉතින් ඒ වගේ අපි අර එහෙම අර අටයුතු කාරණා ගොඩක් තිබ්බනම් ටිකක් කලබල වගේ එහෙම කලබලකාරීත්වයකුත් තිබ්බනම් ඒ වගේ දවසක් තුළ ඇත්තටම හිතට උමනාකම තියෙන්නේ ඒ දේවල් වලින් පොඩ්ඩක් නිදහස් වෙලා ඉන්නවා. හැබැයි ඒ දේවල් පොඩ්ඩක් නිදහස් වෙච්ච ගමන් අර පරණ පුරුද්දට යන්න පුළුවනි. ගානක් නෑ අපි සාදර වෙන්නේ. ඔව් එතකොට මේක ඇත්තටම භවනාව තුළ දියුණුවක් වෙනවා. දැන් මගේ පැත්තෙන් නම් හැබැයිටම කියනවා නම් මට හිතන්නකො මොකක් හරි ප්‍රශ්නයක් ආවා කියන්නකො කොහෙන් හරි මොකක් හරි නෝක අඩුවක් හරි මොකක් හරි බැනුමක් හරි ආවා කියන්නකො. එදාට මම වෙන මොකක්වත් කරන්නේ භවනා කරනකොට. ලොකු ප්‍රශ්නයක් මොකක් හරි දුකක් කරදරයක් තිබුණා නම් මම කිලිම කරන්නේ භවනාවට යන්නේ. කන්ට ඕනත් නෑ. ඒකට එදාට හිත හොඳට මේව කරගන්න පුළුවන්කම තියෙනවා. මෙහෙම එකක් තියෙනවා. ඒකින්ද මම කියන්නේ <laughs> දුක් වැඩි කරගන්න කියලා නෙමෙයි කියන්නේ. එහෙම එකක් නෙමෙයි කාටවත් දුක් දෙන්නත් හොඳ නැහැ. අපිට අර ඒ වගේ වටපිටාවක් තියෙනකොට හිත කැමති වෙනවා ඒ වාගෙන් නිදහස් වෙන විදිහ මේව කරගන්න. ඉගෙන ගන්න. වගේ මොකද අපි දුක කියන එක දකින්න පටන් ගන්නවා. මේක තුර දුකක් තියෙනවා. එහෙනම් ඒක වැඩිවීමකුත් තියෙනවා. නිදහස් වීමක් සහ මේ මාර්ගය භාවිතා කරන්න ඕනකම අපිටම ස්වභාවයෙන්ම තේරිලා තියෙන්න පුළුවන්. ඉතින් ඒක හන්දා ඒ වගේ කටයුතු සිද්ධ වෙන්න පුළුවන් කියන එක මටත් කියන්න පුළුවන්. ඇත්ත ඒ කතාව. ඒක හරි. එහෙමයි ස්වාමී. එතකොට අපි මේ අවස්ථාවේ දැන් සිත්තේ තියෙන ප්‍රශ්නේ දේශ බලන්වීම බැලීමක් කරන්න ඕනද කියලා බලනවා කියන්නේ දැන් මම කියන්නේ ඒක මේ හාරහාර බලනව නෙවෙයි නමුත් මගේ සිතට දැන් මේ වගේ ගැටලුවක් අපිට අපේ හිතවත් කෙනෙක් අසනීප වුණා හරි මොකක් හරි ගැටලුවක් ඇවිල්ලා තියෙනවා දැන් මම මේකට හිත කලබල වෙලා නේද තියෙන්නේ නමුත් මේක හිතේ ස්වභාවය කියලා අන්න ඒක අර එහෙම කිරීමක් කරන්න ඕනද භාවනාවේදී එහෙම නැතුව සාමාන්‍ය විදිහට වෙනද කරන ආකාරයටම කළ යුතුද භාවනාව මම විශ්වාස කරනවා මෙහෙම දෙයක් ඒ කාරණාව ඒ ඒ සිලා තියෙන සිද්ධිය සම්බන්ධයෙන් අපි දෙන ලන්සුව ඉන්න තමා ඒක උඩට එනවා නම් උඩට මතු වෙනවා නම් මතු වෙන්නේ කොහොමද අසනීපයක් නම් උදාහරණයක් එක්කත් ඒක ඒක පැත්තේ එහෙම එකක් නම් තාත්තේ අපිට ඒකට ඒකේ මට්ටම දීලා අපි කරන සාමාන්‍ය භාවනාව කරගන්න පුළුවන් නම් ඒ කාරණාව හන්ද අපි වර ෂේක් වෙනවා කියන එක නැත්නම් කැළඹෙනවා කියන එක නැති වෙලා තියෙන්න පුළුවන්. නමුත් අපි ඒකට අර ගොඩක් අගයක් දීලා තියෙනවා නම් මම විශ්වාස කරනවා ඒකෙන් වෙන්නේ අර බාහිර කාරණාව හින්දා අපිව ගොඩක් කැළඹීමකට වගේ පත් වෙලා තියෙනවා කියලා. ඉතින් ඒක මම හිතනවා එච්චර මොනට උරු දෙයක් නෙවෙයි. ඒක හින්දා සාමාන්‍ය විදියට භවනා කටයුතු කරගෙන යන්නේ හොඳයි. එතකොට පුරුදු වෙන්න ගනීවි අර අපි අතරම පුරුදු කරන්න ගනීවි උත්තස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති කියන වගේ ආන්ගේ වගේ ධර්මතාවයකට ලෝකයේ තියෙන දේවල් ටික වෙනස් වුණාට මම හිත වෙනස් කරගන්නේ නැතුව මේ කටයුතු ටික හිමීට කරගෙන යනවා කියලා. එහෙම වුණාම අපිට තේරෙන්න ගනීවි ආ හවල් කාරණාවට මෙන්න මේ වගේ ටිකක් කරා නම් හරිය නේද. එහෙනම් මම දැන් මෙන්න මෙහෙම උදව් කරන්න ඕන. අම් මෙන්න මේ විදිහට කතා කරා නම් හරි තමයි නේද කියලා. නමුත් මූලිකව අපි අර ඕකට ඉමෝෂනලි නැත්නම් හැඟීම්overline ඒ කාරණාව අල්ලගෙන හිටියොත් එහෙම එතනදී තාත්තේ අපිට උත්තර සැපෙන්නේ සපයන්නේ අපි ඒක ගැන මොනවා හරි උදව්පදව් කරනවා නම් හෝ සැලසුම් කරනවා නම් ඒ ඔක්කොම කරන්නේ අර හැඟීම්overlineතාවය ප්‍රධාන කරගෙන. ඒ වෙන්න පුළුවන්. ඒක සමහරක් වෙලාවට සාර්ථක වෙන්නත් පුළුවන් සාර්ථක නොවෙන්නත් ඒක හින්දා ඔව් අර 100ටම ප්‍රධානකම දීලා අපේ ඒ කටයුතු හිමීට කරගෙන යන්න උනහම අපේ ටීවීට තේරෙන්න ගනීවි මේ කාරණාවට මොකද කරන්න ඕනේ කියලා. එහෙම නැත්තම් හිත තැම්පත් කරගත්තා කියන්නකො. එහෙම හිත හොඳට තැම්පත් කරගත්තා කියන්නකො. ශරීරයට යන්නේ නැති ධර්මයට මොනවාවත් කලබල වෙන්නේ නැති විදිහට හිත තැම්පත් කරගත්තට පස්සේ ඕනනම් කල්පනා කරාට කමක් නැහැ කියලා මම හිතනවා. මොකද එතකොට ඒ කාරණාව විතරක්ම අපිට මුලින් ඉඳලා අග වෙනකම්ම මතක් කරන්න පුළුවන් කමක් හම්බ වෙනවා. එහෙම නැතිනම් අර අපි එක මතක් කරනකොට තව තව දේවල් වලටත් හිත ගිහිල්ලා නම් මතක් වෙන්නේ මම හිතනවා මේක කාරණාවක් ගැන විතරක් අපිට මතක් කරන්න හෝ සිහිපත් කරන්න බැරි කමක් එන්න පුළුවන් කියලා. ඒක හිඳ භාවනාවට අනිත් හිතුවිලි ඇඳා ගන්න නැතිනම් තමයි ගොඩක් හොඳ කියලා මම යෝජනා කරන්නේ. අපිට එහෙම කීතන්න ඕන නම් ඇත්තටම පැත්තකට වෙලා පොඩ්ඩක් නිදහසේ ඒ ගැනම කල්පනා කරන එක හොඳයි. මම මේකට මොකක්ද කරන්නේ? ආයෙනම් මෙහෙම කරනවා. අන්න ඒ වගේ කියලා. එතකොට මම හිතන භාවනාව කියන එක අපිට අර පූජනීය තනක් හැටියටම තියාගන්න පුළුවන් වෙවි කියලා මම විශ්වාස කරනවා. එහෙම. එහෙමයි ස්වාමීන් වහන්සේ බොහොම පිං. එහෙනම් මම හිතනවා අපේ ප්‍රශ්න ඉවරයි කියලා. මට පොඩි දෙයක් කියන්න තියෙනවා මේ මම ඔබ වහන්සේට කරදර කරන්නේ නැහැ හැමතිස්සෙම ඒකයි මම ටෙලිෆෝන් කර කර කරදර කරන්නේ වෙලාවක් එනකම්ම බලන් ඉන්නවා මම මට අර සතිය කියන ධර්මතාවයේ උපේක්ෂාව යන්නේවා ලැබිච්ච වගේම දිග වාර්තාවක් එක්තරා ධර්මතාවයක් ලැබිච්ච එකක් ගැන තමයි ඔබ වහන්සේට මට කියන්න තියෙන්නේ. ඒකට නිවාඩි වෙලාවක් තමයි මම බලාපොරොත්තු වෙන්නේ. ඇත්තම කියනවා නම් සතියේ දවස් 8ක් ඔබ දුමීට පුළුවන් නම් හදලා දෙන්න මම 8 වෙනි දවස් දවස පුරාම දෙනවා. මොකද කියන්නේ? එහෙයි ස්වාමීනි. මට ඕන දවසක් ඔබ වහන්සේට නිදහසේ කරදරයක් නැහැ. නෑ නෑ මං කියන්නේ ඔව් මං කියන්නේ සතියේ කරන්න බෑ කියන එක කරන්න. කරන්න බෑ කියන එක ඔය කියන්නේ හරි. නෑ නෑ අටවෙනි දවසක් දැන් ආවා. නෑ දැන් මේ සත් සති දෙකකට විතර පස්සේ ස්වාමීන් වහන්සේ නිවාඩු දවසක් එයි කියලා. මේ සති ඔව් දැන් මාසෙක පස්සේ ඔව් පස්සේ විදිහට ස්වාමීන් වහන්සේ මාසයක් ගියත් මට කමක් නෑ මට මේකට පැහැදිලි උත්තරයක් වුවමනා මං ආපු විදිය තියෙනවා මං ඒ එක්තරා ධර්මතාවයකට ආපු විදිය තියෙනවා මගේ ළඟ ඒක තමයි මට ඔබ දැන් මේ අද කරපු ධර්මදේශනාවලින් මට විශාල උදව් ලැබුණා නමුත් මම මේ ධර්මතාවයට ආපු විදිහේ ප්‍රවෘත්තිය තමයි මට ඔබ වහන්සේට පැහැදිලිව කියන්න තියෙන්නේ. ඒක මාසිකින් කෙරුවත් කමක් නැහැ. ආ එහෙමයි එහෙමයි. අපි අපි ඊට බලමු. එහෙම නැත්නම් ඉතින් අපි අපි එක දවසක් ඒක මට මාසෙකින් ලැබුණත් ඇති. මොකද මම භාවනා කරගෙන ඒ විදිහට තියෙන දියුණුව ලබාගෙන යනවා. ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් මට අරකට උත්තරේ මට එකපාරට ටක් ගාලා මතක් වුණා මේකෙන් මේකෙන් මේකෙන් මේකෙන් තමයි මේක මට හම්බුනේ. අර සතිය ලැබුණු වාතාව වගේ එකක් ඒක. අර ඉස්පිරිතාලේ වැඩ කරනකොට. ඒක නිසා මට ඒක පැහැදිලි කරලා තේරුම් ගන්න ඕනේ. ඒක නිසා තමයි මම මේ ඔබ වහන්සේට මාසෙකින් මට අවසරය දුන්නත් ඇති. මම අර වැඩි ටෙලිෆෝන් කර කර ඩිස්ටර්බ් කරන්න කැමති නෑ. ඒකයි ප්‍රශ්නේ. සාමිනාහන්ස සාමිනාහන්ස මං කියන දේ අහුන් නැතුව ඇති මට මාසෙකින් මාසයක් ගිහිල්ලා දවසක් දුන්නත් ඇති. මොකද මං දිගටම භාවනා කරගෙන යන නිසා මට ඕනකම මං අර සතිය දියුණු වුණා වගේ තැනකට ආපු විදිහේම වාර්තාවක් ඔබ වහන්සේට කියන්න තියෙනවා. ඒක අමාරුයි. Zoom එකේ වෙලාව මදි ඒක කියන්න. අන්න ඒක පැහැදිලි කරගන්න මට ඔබ වහන්සේ මාසිකින් නිවාඩු දෙන්නත් ඇත. මාසිකින් දවසක් තිබුණත් ඇති. මාසයක් ගියත් කමක් නැහැ මට ඒක හදිස්සියක් නැහැ. එහෙම නැත්නම් අපි එක දවසක් මරගෙන සූම් වැඩසටහනේම සම්පූර්ණ මගේ දේශනාවත් නතර කරලා ඔබතුමියගේ ওই කාරණාව අපි අහමුකෝ හැමෝම. ප්‍රශ්නේ හරියන එතකොට. හැමෝටම නම් කියන්න බෑ ස්වාමින් වහන්සේ. ඒකේ ලොකු ගොඩක් දේවල් තියෙනවා. සමහරවල් ගානක් තියෙනවා. මොකෝ විශේෂත්වයක් නැහැ. නෑ මේකයි. ඒක මම කැමති නෑ. ඉතින් තමන්ගේ පෞද්ගලික දේවලුත් ඒක තියෙන නිසා. ආ. බලපෑම මේ දිගේ ඇත්තම කියනවා නම් මම අවංකවම කියන්න ඕන සතිය පුරුදු කරන ආම්දුරු කෙනෙක් නෙවෙයි. ඒකින්ද මට හරියට විසි. වැඩ හින්දාම නෙවෙයි සතිය හිත. ඉතින් වැඩක් තියෙනව නැතුවම නෙවෙයි. ඉතින් අපි හිමින් බලමු. ඔව් දැම්ම ඕනේ නෑ මට මං ඒ ඒ ඒ ධර්මතාවයේ මත තමයි මම ඉන්නේ කොහොමදත් මං ඒක ස්ථිරවම දන්නවා එතෙන්ට ආපු ක්‍රමය තමයි මේ ඔබ වහන්සේට කියන්න හදා. ආ ඒක හොඳයි අම්මේ ඒක හොඳයි. අන්න ඒ ඒ ක්‍රමයන් වාර්තාව තමයි ඔබ වහන්සේට කියන්න හදන්නේ මොකද ඒකෙන් මට මම මම හොඳටම විශ්වාස කරනවා මගේ ධර්මතාවය මට කල්යාණ මිත්‍රෙක් වගේ උදව් වෙන ධර්මතාවයක්. ඒකෙන් තමයි මම හැමතිස්සෙම ජීවත් වෙලා මේ ඉන්නේ. ඉතින් ඒක ආපු පිළිවෙලක් තියෙනවා ස්වාමින් වහන්සේ. ඒක අර සතිය දියුණුනා වගේ උපේක්ඛාව දියුණුනා වගේ දෙයක්. එන්නේ ඒක මට හම්බ වුණා. ඒකමට හඳ මට ආවර්ජනය කරනකොට ලැබුණා. ඒකමට හඳ තමයි ඔබ වහන්සේට ඒකේ පෞද්ගලික දේවලුත් තියෙනවා. ඔබ වහන්සේට ඒක ඒව ඇතුළත් නොකර බැරි කමක් තියෙනවා. ඒක නිසා ඔබ වහන්සේගෙන් ඒ කමටහන් වාර්තාව තමයි පිරිසිදු කරගන්න මම ලෑස්ති වෙලා ඉන්නේ. නමුත් මම ඔබ වහන්සේට හැමතිස්සෙම ටෙලිෆෝන් කරලා කරදර කරන්න කැමති නෑ වෙලා තියනවාද කිය. ඒක නිසා මට ඔබ වහන්සේ අද හෙට ඕන නෑ මාසෙකින් ලැබුණත් ඇති. ආ එහෙමයි. අපි බලමුකම. හැබැයි ඉතින් මාසෙකින් මම නැති වෙලා තියෙන්න පුළුවන් ගණන් ගන්න එපා හොඳේ. අනේ ඉගිත් ඉස්සෙල්ලා මම නැති වෙලා තියෙන්නත් පුළුවන්. නෑ <laughs> එහෙම හිතන දීර්ඝායුෂ ප්‍රාර්ථනා කළා. ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. අයියෝ දෙන්නටම ප්‍රාර්ථනා කරමු. එහෙනම් අද දවසේදී අපි දැන් සාකච්ඡාව කරලා ඔව් අවවාදයක් කරලා භාවනාව ගැන ඒ කමටන් වාර්තා ටික සකස් කරගෙන ඒවා කතා බහ කරලා ඔයත් යම් කිසි දෙයකට දහම් දැනුමක් ලබා ගත්තා නම් ඒක සියලු දෙනාටම සියලු සත්‍යයන්ටම සතුටු සිතින් සාදර සිතින් අනුමෝදනා කරමු අනුමෝදනා වෙත්වා යැත්නම් සංසාරික ජීවිත සුගති මුදිත භාවයටමපත් වේවා අමා මහ නිවීම සැනසීමක් ලබාත්වා කියන සාදු කියන පින්වත් ගුණවන්තම් පුණ්‍යක්කෙත්තං අන්තරං දුර්ලභේන මයාලබ්ධම් බුද්ධ පුත්තං නමාමා සීලවන්තං ගුණවන්තං පුණ්‍යක්කෙත්තං අන්තරං දුර්ලභේන මයාලබ්ධම් බුද්ධ පුත්තං නමාමා සීලවන්තං ගුණවන්තං පුඤ්ඤත්තිත්තං අනුත්තරං දුර්ලභේන මයාලද්දං බුද්ධ පුත්තං ලබාවා. උපත් වාතවා සනායි සිදහපතේ